අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධම්රී පදනම මුල් කරගත්ත තවත් දවසක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමි. ඒ සඳහා අපි කාලසටහන පොඩක් මතක් කරගනිමු. කායේ පහසු පිංස අපි මුලින්ම සීලම දෙනා ආජීවත්වක සීලී කරනවා. ඊට පස්සේ බලාපොරොත්තු වෙන්නේ පැයක පමණ කාලයක් අංගයන් කියන්නේ නැත්නම් සාමූහික භාවනා වේදෙන්නේ ඉතින් භාවනාව සඳහා සූදානම් වෙලා ගන්න කියන කන්නයිට ප්‍රශ්නයක් නෑ. අනිත් වෙනක් වයි සඳහා අවශ්‍යතාවය අනුව ඉති මහාන මෙහෙවීමක් කරන බලාපොරොත්තු වෙනවාදී. සංඝ විශ්වසන්ත කාලේ ඉඳී මාකි ශීරු දෙනා අධ්‍යයනයකට පෙළඹෙනවා. ඊට පස්සේ විනාඩි 5ක 10ක පමණ පොඩි ඉහිලියීමක් අනිවාර්ය ගැනීම කරලා ඊට පස්සේ ඒ ආසනයේම ධර්ම දේශනාවක් කිරීමෙන් අපි උදේ වගේ ශසි වාරය සමර්ථ කරනවා. ජීවෙනකොට වෙලාවට ප්‍රතිමුණොත් ඒ ධර්ම දේශනාව සම්බන්ධව එතන ඉඳලා මතුවෙන ප්‍රශ්න සඳහා සමාන විදිහේ විනාඩි 5ක 10ක වගේ කාලයක් ඉතුරු වෙනවා. ඊට පස්සේ සවදානී සඳහන් වෙලාව ගන්න අතරේ සංවිධි පදනම වූ විට සුපසු පස්කාන් සඳහා ඊළඟ පසක් සකස් කරනවා. ඒ වගේම සකස් කරලා තියෙන මාළිය පුරුවන් තරම් සක්මන් භාවනාවකට වේලාව ගැනීම පිළිබඳ ආරම්භ කරනවා. මොකකින් කියන්නේ කතා කරන්න එපා කියන්නේ. කතා නොකර තමයි තුන්ගේ සක්මන් භාවනාව කරන්න. ඊට පස්සේ අපි දුනමාරට නැවත ඊට පස්සේ දැක්කේනවා මේ තෛර පරණ කාලයක් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් සඳහා ගත කරන්නේ. මේ ගොඩක් කලක් මේ අද පිළිවෙල කරන එකේ ලකුණක් විදිහට බොහෝ විට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙනවා. ඒකවල අපිට මේ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සාකච්ඡාවට සාංශකසත් වෙන පුළුවන්. ඒ කම්මාරට ලම්මාණ්ඩල කම්මාරට තියෙන පැකින් වැඩසටහන නිමාසකම් කරනවා බලාපොරොත්තු වෙනවා. මේ තමයි අපි අද දවසේ කාලසටහන. ඉතින් ඊගාවට බලාපොරොත්තු වෙන්නේ කී විදිහට ආජීවත්වක සීලේ සමාදන් වීමට කැමැති සියලුම උසස්ක පාසිකාවන් ආජීවකම සීලේ පිළිතුවන්නයි ඒ නිසා අලසින් ආජීවකම සීල සමාදන් කරන සීල දෙක නමස්කාර කියනවා නමෝ තස්සේ සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ත්‍යාමේ ධම්මං සරණං ගච්ඡාමි ත්‍යාම්පි සංඝං සරණං ගච්ඡාමි ත්‍යාම්පි බුද්ධං සරණං ගච්ඡාමි ත්‍යාම්පි ධම්මං සරණං ගච්ඡාමි අතියන්ති සංඝං සරණං ගච්ඡාමි සරණගමනං සම්පූර්ණං ආනාති පාතාවේ මනී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ගච්ඡාමි විචාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පක්ඛලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි වික්ෂා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සම්දින්වා ජීවමට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදී තබ්බං ලැබි පදේ වහනාගේ අපි ඉස්සර වෙලා එහෙම තමයි මෙහෙවීමක් කරන්න ඉස්සරලා මම කැමති සභාවෙන් දැනගන්න කී දෙනෙක් යෝගේ මූලික උපදේශ බලාපොරොත්තු වෙන ආධුනික නැත්නම් අද ඉස්ලාම් පැමිණිච්ච කී දෙනෙක් අර ස්වභාවයෙන්වත් කියලා කර්මාකල අතෝෂ්‍යාමට ඉජ්ජත් කරන්නේ. නයි අපි අය වෙනුවෙමුත් සම්බන්ධ වෙලා අනින් ගන්නයකේ මතක් කිරීම වෙනුණු මෙතෙන් පටන් සාමනා සම්බන්ධව කිටි මෙහෙවීමක් කරලා ඒකේ නිමාවේ සිළුම දෙනා හරියට යන්න බලාපොරොත්තු වෙන්නේ මේ ශාසීතුම දෙනා පැයක් පමණ පහසුවෙන් පුළුවන් ඉන්දියාවකට හොඳට හරියට ගිහිල්ලා බලන්න. මේ මේ විදිහට තමයි කය සකස් කරගෙන කල්පනාවක් ඇති කර ගන්න අපි සමාන අදහස් ඇති පිටක් සමානව සීලයක පිළිතලා මගේ භාවනා මධ්‍යස්ථානයකට භාවනා ශාලාවකට එකතු වෙන්නේ ඒක සඳහා හැම තැනම හැම කෙනාටම හැම විලාවේදීම කරන්න පුළුවන් වැඩක් නොවේ නිසා. ඒක සඳහා අපට අවශ්‍ය පරිසරය ඕනේ, කලාව වේලාව ඕනේ, අසුබිම සහ වටේ ඉන්න අයගේ මූලික අවශ්‍යතාවයන් තමයි. ඒක දැන් අපිට ලැබිච්ච එක පිළිබඳව සතුටක් කරගන්න ඕනේ. ඒක බොහොම අමාරු දෙයක්. ඒ පරිසරය ඒ සත්පුරුෂයන්ගේ සමග එකට ඉන්න හැම වෙලේම සීල කාඩ පරිසමාදන් වූ අකිලේක මේ කොහොම අපි හිතාලුත් කරගන්නේ මේ පාවිච්චි කරලා කයෙන් මේ විදිහට පරිස්සමෙන් ඔක්කොම විසිතියව ගැන හිතාලුත් කරගෙන කයින් සහයෝගය ලබා ගැනීම පිණිස අපි පරයන්කේ නැත්නම් පළඟ බඳ වාඩි වීම නැත්නම් ඉඳගෙන ඉඳීම කරනවා අපි සඳහා සර්වඥාන්සේගේ ඉදිරියක් ඉදිරියක් ඉස්සරහින් තියාගෙන ඉන්නවා මේක තමයි හිත අවදීන් තියාගෙන අඳුම කායික ක්‍රියාවලියකින් පවත්වන්න පුළුවන් කියනවා. ඒක ඔයිතන ප්‍රතිපිළිගන්න දෙයක්. ඒ ඔක්කොම මේ පදයන්කේ විචාරණ වාස වැඩි විදිහට ඉල්ලරි වෙයි. අපි ඒක ගන්න ඉස්සරහට ආදර්ශයක් විදිහට තුනම කෙනාම අපි උත්සාහ කරනවා. ඉදිරියට නිසා වයස්ක තත්ත්ව නිසා වැඩියට තමන්න සුදුසු ආසනය කර ගන්නවා. කෙසේ නමුත් ආසනයේ සුවේලවන දෙයක් වෙන්නේ. ඒ වගේම අර උපමාන දෙකකින් මේක කුඩු ගන්නවා. එනම් මේ ඉඳගත්තට පස්සේ විශේෂයෙන් මේ කියන්න පුළුවන් ඉඳගෙන ඇත්තක වරකට පස්සේ අයට හිත යෙදුවොත් තමයි කය සමබරව තියෙන බව වම දකුණ දෙක සමමිතිකව තියෙන බව මම බලා ගැනීම අපි ඒකට කරන අනුග්‍රහය. දෙක තමයි ඒ මස්පිඩු අලපතන සහල් වේ තියාගෙන ඉන්නක ඒ ලිහිච්ඡ රූපේ තියාගෙන ඉන්නේ. ඉතින් මේ විදිහට ඉඳ ලිහිල් කරවලා ලිහිල් කරවලා ලිහිච්ච ස්වරූපෙන් තියාගෙන සමගාලව තියාගෙන පරිසරය ලැබිච්ච ඒ තලු කිරීමත් එක්ක මේ ඉරියව්වේ පහසුව ඉරියව්වේ සමමිතික බව තමයි පිළිගන්නේ. ඒ ආරම්භයේදී අපි කයර කරන මෛත්‍රියක් මෙතන තියෙනවා. උපස්ථානයක් මෙතන තියෙනවා. හිතසෝ සරසීමක් තියෙනවා. ඒක වචනේ මතක් කරන එක විතරයි තියෙන්නේ තමනුයි තමන්ගේ කයේ පාර්ශ්ව ගන්නෙ මේක අල්ලපු විතරෙන් අහන්න දෙයක් නැහැ මගේ කය පාර්ශ්වෙදි තියෙන කියලා පොත් බලන දෙයක් නැහැ මගේ කය පාර්ශ්වෙදි තියෙන කියලා කයෙන්ම විමසන එකයි තියෙන්නේ නැත්නම් හදලා දෙන එකයි තියෙන්නේ ඒ කිසිම දෙයකට අපිට අඩුවක් පාඩුවක් නැහැ ආනන්දේ විදිහට කය tempat කරගෙන පරිසරයෙන් සහ කයෙන් සහයෝගය අනුග්‍රහ ලබාගෙන හිතට ආරාධනා කරනවා ගෙවදින්නේ කියලා හිතේ ඉන්නේ කියලා ඒම ශරීරයේ කටකෝලක් කරගෙන ශරීරයේ වෙහසක් කරගෙන හිත දෙන්නේ වට හිත එන්නේ නැහැ. මොකද ඒක ස්වභාවයෙන්ම පිට තමයි සැරිසරන්නේ. ඉතින් අපි ඒ නිසා හිතට අලුතක් ඇති පිළිස සීමාරම් ලපසර දීල කයක් සකස් කරලා ඒක කියනවා විතරවදී පිළිවදීට අතුරට එන්නේ. ඉතින් අන්නේ විදිහට එන්න හිතට ඇතුලේ පොඩි වැඩක් අවරණ ඕනේ වතක් ඊවතක් දෙන්න ඕනේ ඒ නිසා කියන විදිහට ඇවිල්ලා මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන බලන්න. ඒකේ සැප පහසුව බලන්න. සමමිතික කර්ම සහ ලිහිච්ඡ බව බලන්න. ඒ කියන්නේ අපි ආදි විලා මේ මේ පහසුව බැලීම තමයි මේ වෙලාවේ කරන එකම එකම සරල විචිත්‍රය. ඒකේ සරලයි කියලා කිව්වට යම් ආකාරයකට කෙනෙකුට එක චිත්තක්ෂණයකටවත් ඒ කිය තමයි නිවියෝගේ අපහසුයක් දිහිච්ච බව ගන්න බැරි නම් භයානක විනිශ්චය කරනවා යා භාවනාවට නුසුදුසු අපහුමිය බුද්ධලෙක් කියන එක්ක දඩවල කායික වේදනකට ස්වරූපයක් තියෙන නැත්නම් මානසික අසහනයක් තියෙනවා. මොකද යම් යම් මානසික අසහන කියන කෙනාට ඇත්තේ වහ ගන්නකොට තමයි. ආයත එනකොට බලන්න. කියන උත්සන්න මානසික තත්ත්ව කියන එක භාවනාවට එළඹෙනවා. එනිසා මේක මූලික වෛද්‍ය පරීක්ෂණයක් වගේ සුදුසු නුසුසුකම් බලන්න. ඉඳයි වටිනවා කියන්නේ. ඉතින් ඒකෙන් අපි කියන්නේ මේ චිත්තචනේ උපේනවා කියන්නේ. චිත්ත සම්පත්‍ය උපේනවා කියන්නේ. ඒ චිත්ත සම්පත්‍ය වර්ග කරනවා නම් කරනවා මම දැන් මෙතන ඉඳගෙන. නැත්නම් මම දැන් මෙතන ඉන්නවා. ඉන්නවා හිටිනවා කියන එක තමයි අපි අනිවාර්යයෙන් කරලා දානවා නම් කියන්නේ. නමුත් ඒ ඉන්නවා හිටිනවා කියන එක අව පරිච්ඡේද වශයෙන් වෙන්කොට හඳුනා ගැනීම වශයෙන් මතක් කරනවා. පිට පිට නැහැ කියන. ඇතුළත තියෙනවා. පිට නැහැ කියන එක උපමාන තුනක් දිවිතර කරනවා. මගේ හිත දැන් මෙතන තියෙන්නේ ඊයේත් නෙවෙයි හෙටක් නෙවෙයි කියලා කාලය අනුව විශ්චය. මගේ හිත මේ ඉරියව්ව මෙතනයි තියෙන්නේ ගෙදරක් නෙවෙයි කන්තෝරුවක් නෙවෙයි බාහිර දැනගත් නෙවෙයි. හිත මොනත් එකයි ඉන්නේ නලවාවිලා ඉන්න එකනත් එක්කක් නෙවෙයි අතුරෙක් එක්කක් නෙවෙයි විතරෙක් එක්කක් නෙවෙයි වෙන කෙනෙක් එක්ක නෙවෙයි. ඒකවල මම දැන් මෙතන කියනවා කියනකොට ඇතුළත ඊයේ නෙවෙයි හෙට නෙවෙයි වෙන තැනක නෙවෙයි වෙන කෙනෙක් ගාව නෙවෙයි කිය. මේක පොඩ්ඩක් අපි වැල පැලෙන වලට හිතවලා දෙක දෙකට දෙතාවර කරලා පෙන්නන. එන්නන්නේ අර මම දැන් මෙතන කියන ඉක්ක්ෂණයට සාදර වෙන්නයි අනුග්‍රහ කරන්නේ. ඉතින් මේක දිගට පවතින නම් අපි මේක ඇයි බලාපොරොත්තු වෙන ප්‍රධානම කටයුතු. ඉතින් එහෙනම් මේ විස්තර කරලා දුන්නා ඒගොල්ල තාමසයක තියෙනවා මේකෙත් හිත ක්ෂණේ ලැබිච්ච බව කොහොමද දන්නේ? මේකයි ක්ෂණ සම්පත්තිය කියලා දන්නේ කොහොමද? මේ හිත ඇත්තටම ඇතුළට ඇවිල්ලා තියෙනවද කියලා. ඒ හරියට සැකපෙනවා නම් සැකපෙනවා. ඒ වෙන ගොඩක් ප්‍රමාණ වයන්ද වෙනවා, අත්ෝපදේශ වයන්ද වෙනවා. අදා වේදා ගැනීම කරන්න වෙනවා. හිත ගෙවැදුනාද? හිත ගේ ඇතුළේ දෙකේ කරාගන්න. ඉතින් ඒක සඳහා තවත් අත්‍තරක් විදිහට කියනවා නම් පිට නැක පිට කෙනෙකුගේ අතීතය අනාගතේ නොවන මම දැන් මෙතන ගන්න ආවනම් මේ අපි එක එකනා වශයෙන් බුද්ධිගත හැම කෙනාටම තේරෙයි ඒ චිත්තක්ෂණේ අනිවාර්ය සංඥාවක් තියෙනවා මම මැද නැන්ච. අන්න තියෙනවා. මම වේ කියන්නේ. ඉන්නවා කියන්නේ. මේක බුදු භාෂාවක් කියන්නේ බෑ කාටවත් නමුත් මනසින් නැති බව ඇඟෙනවා දැනෙනවා වැටෙනවා අත්විඳින්න පුළුවන්. ඒකේ මට දැන් නිින්ද වේදනයි කියන්නේ. දැන් කීකියක සපපහසු දිනුනට නිරාගන්න අවදීන් කියන්නේ. අනිත් එක සීමෝචා වෙලා නැහැ සීය ලැබලා තියෙනවා. නිසා මෙල නැහැ නිින්ද වේද නැහැ සීය ලැබලා තියෙනවා කියන එක තවත් අත්දැකීම පුළුවන් කරලා. මේ නිර්ජිත ශ්‍රාමදස්ම ආනකොට අත්දිනකොට උතුයයක් සීලාවක් තියෙනවා. නමුත් කල්යනකොට ඒක ඒ වගේ දෙකකින් අය පිට කුල්මක් කරගතිය අඩු වෙනවා. මේක තව තව උපමා දීන්න තමයි. සාකච්ඡා ප්‍රත්‍යක්ෂ කරගන්න. උරලා බලන ක්‍රම ඉගෙනා හිත වර්තමානයේ එළඹ සිටියද අප්‍රමාදීද සන්නද ආසන්නද. දැන් මේ සඳහා තමයි බලන්නේ හිත ඇතුළට ආකර්ෂ හිත කය ඇතුළට ආකර්ෂ. හරි හොඳට සක්‍රියව සිටින දෙයකට හිත යොදලා ඒක දිහාම හැක් පිට හැක් කියලා බලනකොට ඔන්න මේ ක්‍රියාවලිය හරහා මම මැරිලා නෑ මට නිදි ගිල්ල නෑ මට සිවුද්දවලා නෑ සීයේ විලා තියෙනවා කියලා එන්නතන් කයේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහා බලන්නක තමයි අවශ්‍ය කරන්නේ. මොකද ඒක පිළිබඳ සැකය ලැබෙනවා නම් ඊට වඩා වඩාත්මක වඩාත්ම ක්‍රියාවන්තකට සක්‍රිය කරලා ඊට යෙදවීම තමයි අර මත එකලස තවත් ඒකාන්ත කිරීම කරන වැඩි අන්න ඒ විදිහට මැරිච්ච නැති බවට නිඳින්න නැති බවට ක්ලාන්ත වෙලා සීමුච්ච වෙලා නැති බවට සංඥාවක් විදිහට කරුණු හොයනකොට සර්වඥාන්සේ අපිට පොඩි ඉංගියක් දෙනවා මේ හුස්ම ටික තමයි ආනයාමේ තමයි ආශ්වාස ප්‍රශ්වාසයේ තමයි ඒකට ඕ දිනාට නොසලෙන කුණ්‍යක් ඉන්න ඉංගියක් සල්පනා අරුණක් දිවිතක් වඩපත් වෙනවා. නිසා යම් විදියකට මේ මම දැන් මෙතන කියන දැන් ආවට පස්සේ ඒක සැරිසරන හිත කුඩුලට ගන්න කුඩුලා වගේ ආශ්වාස ප්‍රශ්වාසයට යනවනම් තවත් කුඩු ඇතුලේ ඒ කුඩු භාවයටපත් වීම ඒකාර්ක වීමක් වෙනවා. එතන ඊහාට තමයි කිව්ව ආනාපානෙ දුන්නේ නැතිවීම ආදී වශයෙන් භාවනා ක්‍රම දෙකලා යන්නේ අතුවිලි විහිලා. කයට ගත්ත හිත කය ඇතුලේ රඳවා සබා ගැනීම කරනවා. ලාංකික ආකමැති ආනාපානයේ ගෞරව සම්ප්‍රයුක්ත පිළිගන්න. ගුරු රැක වියතිය තුයිනස්ති ජාත අනන්‍යතාවයක් විදිහට විශේෂ මහසි භාවනා ක්‍රමේ ඒ උදේ දෙවීම කිරීම ආනාපානට අනුයාතව සිද්ධ වෙන එක පිළිගන්න. තව සමහරු දේශස් කොට ආශේ බලනවා. දාර්ශනික කාර්යය බලනවා. මොන කමකින් හෝ තමන්ගේ කායයට හිතේ යනවානික කායන වශයෙන් කියන විශාල මාතෘකාව වෙනවා. ඉතින් අපි මේ පැයේ කරන්න බලාපොරොත්තු වෙන්නේ පරාසය හෝ නැත්නම් තමන් හරියටම ගන්න ආශ්‍රව ප්‍රසවාසයේ නැත්නම් ඉන්දිය නැකීමේ එහෙම නැත්නම් තමන් කූප කරලා කියනනම් කෙස් ගහක් අරගෙන ලොම් ගහක් අරගෙන හිත පිටවන්න ඒකට පිටීමක් කරනවා. ඉතින් මේම හිතපන් කිව්වට හිතෙන හිතක් නැහැ. ඒද නන්නතර වෙනවා දුවනවා පිට යනවා හිතවිලි දිගේ වේදනා දිගේ ශබ්ද දිගේ ඉතින් අපි අර එක තැනකට ඒක යොදවන්න ගියාම මේ විදිහට ඉස්සක්කාර වෙන හිතට කේතිය. පවන් නොකරවන්න හිතේ. නමුත් උදේට මට කියන්නේ මේ වගේ හිත භාවනාරකට ඉන්නට පස්සේ ඉන්නේ හිතවිලි මම හිතලා ගන්නව නෙවෙයි හේතුඵල ධර්මන්ව පහළ වෙන්නේ. වෙන වේදනක් හේතුඵල ධර්මමයි පහළ වෙන්නේ. වෙන ශබ්දත් හේතුඵල ධර්මමයි සිදුවෙන නිසා ඒකට වෛර කරලා කිසි වගතුවක් වෙන්නේ නිසා ඒක දිහා අර ප්‍රසිද්ධ නම් පමණක් වේදනක් දිහා බලන්න ශබ්ද දිහා හඳ අනිත්‍ය දිහා බලන්න නැති වෙලාවේ ස්පර්ශ තියෙන වෙලාවේ බලන්නේ තමයි අපි කයි දිහාව අනපනිය බලන්නේ. අර බාහිරින් එන දේවල් දිහා බලන බැල්මේදී විශේෂ කරලා කියන්නේ ඒකට වෛර කරන්න එපා. ඒක වැරද්දක් වෙන්නේ. ඒ නිසා අපිට එන වෛරය දිහා බලන්න නමුත් වෛර කරන්න නම් දෙපා. ඒක ස්වභාවික දෙයක්. ඒක නැති වෙනවා කල් යනවා. අපි මේ ආදී බව දැනගෙන ඉන්න විතරයි කරන්නේ. ලදලක අවස්ථාවේ මේ පිටේ කියයි කියලා හිතමු. ඊට පස්සේ තරම් දැනගත්ත ගමන් මම මේ ඉඳගත්තේ භාවනාවක් කරන්නයි දැන් මේ අද්දෙකට කීකියර කරන්නේ වේදනාවට යටමින් තියෙන්නේ නමුත් මම ආපහු යන්න ඕනේ කිය. ආපහු යනකොට හැම වෙලාවෙම ආධුනික මනසක් ජනුයි මම භාවනා පටන් ගත්ත වෙච්ච කියලා නැවුම් භාවයකින් පටන් ගන්න පුළුවන් නම් ඒක ඉතිරි කියනකට වටිනවා කාරණාවක්. පොලින් හිත කරුණ නැවත භාවනා අඳුරගෙන හැම වෙලාවෙම මම දන්න කෙනෙක් මම ප්‍රවීණ කියලා ගන්න දෙපා ආධුනික මනසක් ඇති කරගන්න අපේ භාවනාව හරිම විනෝදාංශයක් සුන්දරයක් වඩපක්. නැත්නම් කඩු කෝලක්, හිතමනාපයක්, නෝස්නාගතියක්, කේචයක් වඩපක්. විශේෂම සාමූහික භාවනා කරනකොට මේකේ බාහිරින් ওই පොඩි පොඩි කෙනෙහිදී එනවා. ඒවට අර පිට නොකර හේතුපත්‍ය නීති වෙදී ඒ සාමම එළුවා අල්ලවදාගෙන තියාගන්න. ඒක ඇවිල්ලා නැරලා නැවත කර්මණීට පිටවනවා කියන කාර්යමකදී බලාපොරොත්තු වෙනදී මේ සඳහා විනාඩි 20ක වගේ කාලයක් මම දැනගෙන කියනවා අපි මෙතෙන් පටන් සියලු දෙනා වෙන කෙනෙකුට Taman වලින් බාධා නොවන විදිහට අනුගෙන් අපට කායෙන් බාධාවක් නොවේවා කියන අදහසිනු හරියට කරනවා එළඹෙමු දවසේ දවසකට ඉස්සර වෙලා ඒ නිසා මේ ඉන්න පරියන්කේ ඉන්න පරිපරි ගැනීමක් අවශ්‍ය නම් ප්‍රතිවිද කරගෙන අපි පරියන්ක භාවනාවට යනවා සාමික භාවනාවට යනවා ඒ මතක් කිරීමත් එක්කම මගේ භාවනා මෙහෙවීම සඳහා කරපු වචන කතා මෙතනින් අසර කරනවා සිදු වෙනවා කියන තේරුම් ගන්න. साधु साधु साधु පැහැදිලි ගන්නේ පොඩ්ඩක් අනිත් ගෑනේ කරා ගන්න ඊට පස්සේ අපි ආත්ම දේශනාවට විවෘත කරලා ආසන්න දුසුනා